අඤ්ඤාහි ලාභෝපනිසා අඤ්ඤා නිබ්බානගාමිනී ඒවමීතං අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස ශාවකෝ සක්කාරං නාභිනන්දේය විවේක මනුබ්‍රෝහේති තී පින්වත්නි අද මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරන්නට යෙදුනේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට ගැනෙන කුද්දක නිකායේ ධම්මපද පාළියේහි සඳහන් වෙන බාල වග්ගේන 16 වෙනි ගාථාව. ඉතින් මේ ගාථා රත්නය බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ කරන වැඩ වාසය කරන කාලේ වනවාසික තිස්ස කියන තෙරුන් වහන්සේ නිමිති කරගෙන දේශනා කරන ලද ගාථාරත්නය මේ ගාථා ධර්මය දේශනා කරන්න මුල් වෙච්ච සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ පින්නතුනේ රජගහනුවරදී මේ සඳහා හේතුව මතුවලා තියෙන්නේ අපි පළමුවෙන්ම මේ ධර්ම දේශනාව පවත්වන්න හේතුව කුමක්ද කියන එක හොයලා බලලා ඒ අනුව බුදුරජාණන් වහන්සේ විසින් අපිට පෙන්වලා දුන්න මේ ධර්ම කාරණා ගැන අවධානය කරන්නට උත්සාහ ගමු. පින්වත්නි සරියුත් මහරහතන් වහන්සේගේ පියාණන් වෙච්ච වංගන්ත කියන බමුණගේ යාළුවෙක් ඉඳලා තියෙනවා මහාසේන කියලා. එයයි බමුණෙක්. එතුමා වාසය කරලා තියෙන්නේ මේ රජගහ නුවර. සරියුත් මහරහතන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩින ගමන් මේ තමන්ගේ පියාණන්ගේ යාළුවාගේ නිවසට ඒ යහළු බමුණාගේ නිවසට අනුකම්පාවෙන් වැඩම කරන්නට යෙදුණා. ඒ වෙලාවේදී මේ බමුණ බොහෝම දුප්පත් කෙනෙක්. මහාසේන කියන බමුණ බොහෝම දුප්පත් කෙනෙක්. සරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩි වෙලාවේ මේ බමුණ දුප්පත් නිසා දෙන දෙයක් එතුමාට තිබිච්ච නැති නිසා හැංගෙන සරියුත් මහරහතන් වහන්සේ වැඩම කරනවා. නැවතත් දවසක සරියුත් මහරහතන් වහන්සේ මේ බමුණාගේ නිවසට වැඩම කළා. එදත් පින්වත්නි මේ බමුණා හැංගෙනු. එතුමාට සරියුත් මහරහතන් වහන්සේට පූජා කරන්න දෙයක් නැහැ. බමුණ කල්පනා කරනවා පින්වත්නි මොනවා හරි හොයාගෙන සරියුත් හාමුදුරුවන්ට දෙන්න ඕන කියලා. නමුත් හම්බුනේ නැහැ. පස්සේ දවසක මේ බමුණට යාග හෝම කරන තැනකින් මේ දල රෙදි කෑල්ලකුයි කිරිබක් තලියෙකුයි හම්බ වෙනවා. ඉතින් එතුමා මේක අරගෙන ගෙදර ඇවිල්ලා මේ සරියුත් මහහිමියන් ගැන කල්පනා කරනවා. සරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩිවොත් මේක පූජා කරන්න පුළුවන් නේ කියලා හිතන් කල්පනා කළා. මෙහෙම මේ බමුණා කල්පනා කරන වෙලාවේදී සරියුත් මහරහතන් වහන්සේ ධාන සමාපත්තියට සමවැදිලා එයින් නැගී හිටියේ වෙලාව. ඒ වෙලාවේදී උන්වහන්සේ මේ බමුණව දැක්කා. දැකලා ඒ ස්ථානයට වැඩම කරන්න තීරණය කළා. මේ නිසා බමුණාට යහපතක් වෙනවා දැකලා සරියුත් මහරහතන් වහන්සේ වැඩම කළා. තෙරණුවන්ව දැක්කහම බමුණාට හරීම සතුටක් ඇති වුණා. බමුණා සරියුත් මහරහතන් වහන්සේව ඇතුල්ගෙට වැඩමවා ගත්තා. ආසනයක වඩා හිඳවල අර කිරිබත් තලිය අරගෙන පූජා කළා. බමුණා මේ කිරිබත් තලියෙන් භාගයක් සරියුත් මහරහතන් වහන්සේගේ පාත්‍රයට පූජා කරනකොට සරියුත් මහරහතන් වහන්සේ අත වැහුවා. බමුණ කියනවා සරියුත් මහරහතන් වහන්සේට මේ පායාසය එක්කෙනෙකුට විතරක් ඇති. මට පරලොවෙන් සංග්‍රහ කරන්න මෙලව සංග්‍රහයක් අවශ්‍ය නැහැ කියලා සියල්ලම සරියුත් මහරහතන් වහන්සේට පූජා කළා. සරියුත් මහරහතන් වහන්සේ එතනම වැඩ ඉඳගෙන දානි වළඳලා අවසන් වුණාට පස්සේ බමුණට හම්බෙලා තිබෙච්ච සාටකයක් ගෙනල්ලා සරියුත් මාහිමියන්ට පූජා කළා. එහෙන් පූජා කරලා මේ බමුණා කියනම මේ සරියුත් මහරහතන් වහන්සේට ඔබ වහන්සේ දුටු දහම මමත් දකින්න කැමති කියලා සඳහන් කළා. සරියුත් මහරහතන් වහන්සේ සේම් වේවා කියලා හිටම් අනුමෝදනා පවත්වලා මේ නිවසෙන් වැඩම කරන්නට යදුණා. මේ ධර්මදේශනාවේදී මෙතෙන්දි සඳහන් කරලා තියෙන අටුව ආවේදී පින්නතුනි දුප්පත් කාලේ දුන්න දාණය ආනිසංසයෙන් බබලනවා කියලා හිතමු. දුප්පත් වෙලා දුෂ්කරව ඉඳගෙන දුන්න දාණය බොහොම බබලන දානයක් කියලා. බමුණා ඒ දානේ දීලා බොහෝම සතුටින් මේ සරියුත් මහරහතන් වහන්සේ පිළිබඳව සෙනෙහසක් ඇති කරගත්තා. හිතවත්කමක් ඇති කරගත්තා. එහෙම කාලයක් ගත වුණාට පස්සේ බමුණ අභාවයටපත් වෙනවා. සවැත් නුවර සරියුත් මහරහතන් වහන්සේට උපස්ථාන කරන පවුලක දියණි කෙනෙක්ගේ කුසේ පිළිසිඳ ගන්නවා. පින්වත්නි මේ මාතාවට මේ දරුවා ලැබෙන්න ආසන්න වෙනකොට දොළ දුකක් ඇති වෙනවා. අටුවාවේ ගැන විස්තර කරලා දෙනවා. මේ සරියුත් මහරහතන් වහන්සේ ප්‍රධාන 500ක් භික්ෂූන් වහන්සේලාට පෑන් නුමුසු කිරිබතක් පිළිවෙල කරලා ඒ වගේම තමනුත් කසාවතක් පොරවගෙන රත්තරන් තැටියක් අතින් අරගෙන මේ සරියුත් මහරහතන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලා වැඩ ඉන්න මේ ආසනවල කෙළවරේ ඉඳගෙන භික්ෂූන් වහන්සේලා වළඳලා ඉතිරි වෙච්ච ඉඳුල් වෙච්ච කිරිබත් අනුභව කරන්න කැමැත්තක් ඇති වුණා. ඉතින් ඥාතීන්ට මේ අදහස ඉදිරිපත් කළා. මේ ධාර්මික දොළදුක ඉටු කරගන්න මේගොල්ලෝ කවුරුත් එකතු වෙලා ඉඩ සලස්සලා දුන්නා. මේ දරුවාව ලැබුණට පස්සෙත් මේගොල්ලෝ මේ පින්කම් කරනවා. මේ සියල්ල පින්වත්නි දරුවා විසින් බ්‍රාහ්මණ කාලයේ දුන්න පායාස දානේ ආනිසංස. අර පෙර කරපු මේ කිරිබක් පූජා කිරීමේ දානේ ආනිසංස. කුඩා දරුවට මේ ශික්ෂාපද ඉගැන්වීම සඳහා විහාරයට අරගෙන යනකොට දරුවව තියලා තිබෙච්ච බොහෝ වටින පණ පොතේ සඳහන් කරන්නේ ලක්ෂයක් පමණ වටින කම්බිලියක් මේ ඇඟිල්ලේ පැටලෙනවා. ඒ පැටලුනහම ඒක ඉවත් කරන්න හදනකොට මේ දරුවා අඬනවා. මේ කම්බිලියත් එක්කම දරුවව තාගෙන අරගෙන යනවා විහාරයට. සරියුත් මහරහතන් වහන්සේට වන්දවන්න හදනවා මේ පුංචි දරුවා අතේ තියාගෙන මව්. ඒ වන්දවන්න හදනකොට අර ඇඟිල්ලේ පැටිලිලා තිබෙච්ච කම්බිලිය ඇඟිල්ලෙන් ඉවත් වෙලා සරියුත් මහරහතන් වහන්සේගේ පාමුල වැටිලා තියෙනවා. නෑදෑයෝ ඉතින් ළඟ ඉඳලා අපේ දායකත්වයේ මේක පුතා ඔබ වහන්සේට මේ දීලා තියෙන්නේ කියලා ඉතින් අර ඥාතීන් මොකද කළේ ඒ කම්බෙලිය පූජා කරනවා. එහෙන් පූජා කරලා කියනවා සරියුත් මහරහතන් වහන්සේට මේ නෑදෑයෝ ඔබේ 16ට සිල් දෙන්න කියලා ඉල්ලා හිටිනවා. තෙරුන් වහන්සේ අහනවා එතකොට මේ දරුවගේ නම මොකක්ද කියලා. ඒ වෙලාවේ කියනවා තිස්ස කියලා. සරියුත් මහරහතන් වහන්සේටත් මතක් වෙනවා උන්වහන්සේගේ ගිහි කල නාමේ උපතිස්ස කියලා. උපතිස්ස මානවකෙක් වෙලා තමන් කටයුතු කළානි කියලා උන්වහන්සේ කල්පනා කරනවා. ඉතින් මේ කුඩා දරුවාගේ මේ බත් කවන මංගල්‍යයේදී ඊළඟට කන් විඳින මංගල්‍යයේදී රෙදිපිලි අන්දවන වෙලාවේ කෙස් කපන වෙලාවේදී මේ මංගල්‍යවලදී අර පෙර කියපු විදිහටම සරියුත් මහරහතන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලාට දම් පිළිගැන්වුවා. මේ කුඩා දරුවා හත් අවුරුදු වියේදී වයස අවුරුදු 7ක් විතර එනකොට තමන්ගේ මෑණියන්ට මේ ප්‍රකාශ කරනවා මං කැමති පැවිදි වෙන්න. මං කැමති තෙරුන් වහන්සේ ළඟ සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා මහාන වෙන්න කැමති කියලා සඳහන් කරනවා. දෙමාපියොත් මොකද කළේ? මේ කැමැත්තට ඉඩ දුන්නා. පුතාව එක්කගෙන ආවා විහාරයට. විහාරයට එක්කගෙන ඇවිල්ලා සරියුත් මහරහතන් වහන්සේට භාර කරනු. සරියුත් මහරහතන් වහන්සේ මේ පුංචි පුතායක කතා කරනු. කතා කරගෙන මේ පැවිද්ද ඊටාම දුෂ්කරයි පුතා. සරියුත් මහරහතන් වහන්සේ මොකද කළේ? පිළිකුල පිළිබඳව සිහි කරන මේ තචපංචක කමඨාන මේ දරුවට ලබා දුන්නා. එහෙම ලබලා දීලා පැවිදි කළා. මෙතෙන්දී අපේ අවධානය යොමු වෙන්න ඕන දරුවෙක් පැවිදි කරනකොට මේ කුල දරුවා පැවිදි කරනකොට මේ තචපංචකයේ කියවනවා පින්නතුනි. මේ ද්වක්තිංසාකාරයේම කියන එක තමයි වටින්නේ කියලා අටුවාව පින්නලා දෙනවා. මේ සියලුම කාරණා ටික සිහිපත් කිරීම ඉතා වටිනවා කියලා පැහැදිලි කරලා දෙනවා. පින්වත්නි මේ තචපංචක කමඨහන සියලුම බුදුරජාණන් වහන්සේලා විසින් අත්හැරියේ නැති බොහෝම හොඳට පුරුදු පුහුණු කරපු ධර්මතාවය. ඒක අපේ අවධානයට යොමු වෙන්න ඕන කරන විශේෂ කාරණාවක්. මේ කේසාදී ශරීරයේ එක එක කොටස් ගැන පිළිකුල් භාවනාව කරලා රහත් භාවයට පත්වෙච්ච භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා උපාසක උපාසිකාවන්ගේ සංඛ්‍යාවක් නැති තරම් කියලා හිතන් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. අනන්ත අප්‍රමාණ පිරිස මේ පිළිකුල් භාවනා වඩලා මාර්ගඵල ආબોධයටපත් වෙලා තියෙනවා. සරියුත් මාහිමියන් මේ දරුවාට කමඨහන් කියලා දීලා පැවිදි කරලා මේ දස සීලේ පිහිටෙවුවද මේ මව්පියොත් පින්නතුනි සුමානියක් විතර විහාරේ නැති නතර වෙලා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේට දිය නුමුසු මිහිරි කිරිබත් ආදීන් සංග්‍රහ කරන්න පටන් ගත්තා. ජලය මිශ්‍ර කරන්නේ නැතුව තමයි මේ කිරිබත් පිළියෙල කරලා තියෙන්නේ. දිය නුමුසු බොහෝ මිහිරි කිරිබත් පිළියෙල කරමින් තවත් ඒ සඳහා අවශ්‍ය කරන දානෝපකරණ පිළියෙල කරගෙන පූජා කරනවා. ඉතින් මේ දිය මිශ්‍ර නැති කිරිබත් පූජා කරනකොට ඒ පායාස වැළඳීම අපහසුයි කියලා. භික්ෂූන් වහන්සේලා උද්ඝෝෂණයකුත් කරලා තියෙන ඒ කාලේ. ඒක හැමදාම වළඳන්න අමාරුයි කියලා මේ අටුවාව කියවාගෙන යනකොට පේන කාරණාවක්. ඉතින් මේ සරියුත් මහරහතන් වහන්සේ මේ කුමාරයාව පැවිදි කළා. දැන් මේ තිස්ස සාමණේරයන් වහන්සේ උන්වහන්සේ මේ 8 වෙනි දවසේ පැවිදි වෙලා දවස් 8ක් විතර ගියාට පස්සේ පිණ්ඩපාතයට වඩින්න සූදානම් වුණා. මේ පිණ්ඩපාතේ වැඩම කරනකොට මිනිසු දැනගන්නවා මේ අද සාමණේරයන් වහන්සේත් පිණ්ඩපාතේනෝ. සත්කාර කරන්න ඕන කියලා පිණ්ඩපාත 500ක් සකස් කරලා මහා මග වාසය කර මිනිස්සු පාර දෙපැත්තට ඇවිල්ලා මේ සාමණේරයන් වහන්සේට පිළිගන්නවා. දෙවෙනි දවසෙත් උන්වහන්සේ මේ පිණ්ඩපාතේ වඩිනවා. ඒ දෙවෙනි දවසේ මේ විහාරයේ සමීපයේ තිබිච්ච වනය ප්‍රදේශයට වැඩම කරලා තියෙනවා. ඒ මහා වනයේ ප්‍රදේශයේ ඉඳගෙන මිනිස්සු මේ ස්වාමීන් වහන්සේට පිණ්ඩපාතේ පිළිගන්වනවා. මේ විදිහට පින්වත්නි දවස් දෙකකදී ශ්‍රාවකයන් වහන්සේලා දහසකට පිණ්ඩපාත දාන දහසක් ලැබලා මේ සාමණේරයන් වහන්සේ මොකද කළේ? භික්ෂූන් වහන්සේලාට ඒව පරිත්‍යාග කරන. මේ පින්වත්නි බ්‍රාහ්මණයෙක්ව උපන් කාලයේ දුන්න සිනදු සාටක ඇතුළු දානවල ආනිසංස. අර බ්‍රාහ්මණයෙක් වෙලා ඉඳලා අර එදා සරියුත් මහරහතන් වහන්සේට කරපු පූජාවේ ආනිසංස කියලා බණ පොතේ පැහැදිලි කරනවා. මේ නිසා මේ සාමණේරයන් වහන්සේට භික්ෂූන් වහන්සේලා නමක් දැම්මා පිණ්ඩපාත දායක තිස්ස කියන නම. එදා ඉඳලා උන්වහන්සේව හඳුන්වන්නේ පින්නතුනි පිණ්ඩපාත දායක තිස්ස කියලා. හඳුන්වන්න පටන් ගත්තා. සීත කාලේ දවසක මේ පිණ්ඩපාත දායක තිස්ස සාමණේරයෝ මේ විහාරේ ඇවිදිනවා. ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න ප්‍රදේශේ ඇවිදිනවා. එහෙම ඇවිදිනකොට මේ සාමණේරයන් වහන්සේ දැක්කා ඒ තැන්වල ගිනි ශාලාවල උණුසුම ලබන භික්ෂූන් වහන්සේලා. එහෙම දැකලා මේ ඒ ස්වාමීන් වහන්සේලා ළඟට ගිහිල්ලා අහනවා මොකද කියලා. ගිනි තපමින් ඉන්නව නේද කියලා අහනවා. එතකොට භික්ෂූන් වහන්සේලා මේ සාමණේරයන් වහන්සේට දන්නනවා සාමණේරේනි අපිට බොහෝම සීතලයි. ස්වාමීනි සීත කාලේ කම්බිලියක් පුරව ගන්න තියෙනවා නම් හොඳයි. ඒකෙන් සීතල වළක්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔබ වහන්සේ බොහෝම් පින් ඇති කෙනෙක්. ඒ නිසා කම්බිලි ලැබෙනවා. අපිට කම්බිලි කොයින්ද ඉතින්? ස්වාමීනි කියලා හිතන් දැනුම් දෙනු. අපිට කොයින්ද ස්වාමීනි ඉතින් කම්බිලි? එහෙනම් කම්බිලි අවශ්‍ය කරන අය එන්න කියලා හිතන් සාමණේරයන් වහන්සේ දැනුම් දෙනවා අර ගිනි තපමින් ඉන්න සීතලෙන් ඉන්න කම්බිලි නැති ස්වාමීන් වහන්සේලාට. ඉතින් මේ කම්බිලි ඕන කරන ස්වාමීන් වහන්සේලාට එන්න කිව්වහම ඊටාම හොඳට දන් දුන්න කාලේ ඒවැය ආනුභාව ඇති වෙනවා කියලා කල්පනා කරලා නගරයේ ගෙපිලි වලින් පිණ්ඩපාති වඩිනවා. මිනිස්සු එහෙන් මෙහෙන් කම්බිලි දාන කම්බිලි අරගෙන ඇවිල්ලා දාන පූජාව හැටියට පූජා කරන්න පටන් ගත්තා. මේ වෙලාවේ ඔතන හිටපු එක මිනිසෙක් වෙළඳ පොලේ මේ දොරටුවෙන් යන ගමන් දැක්කා කම්බිලි 500ක් විතර මේ බිමේ ලාගෙන විකුණන වෙලෙන්දෙක්ව දැක්කා. දැකලා මේ මිනිසයා ඉක්මනට ගිහිල්ලා වෙලෙන්දට කියනවා සාමණේරයන් වහන්සේ නමක් කම්බිලි එකතු කර කර එනවා. ඔයාගේ කම්බිලි ටික හංගලා තියන්න. මේ වෙලෙන් දහනවා දෙන දේද ගන්නේ නැත්නම් නොදුන් දේත් ගන්නවද කියලා ඇහුවා. මේ මිනිසයා කියනවා මේ දෙන දේවල් තමයි ගන්න. එහෙනම් මං කැමති දේ දෙනවා. නැත්නම් නොදී ඉන්නවා කියලා හිතා ඔබ යන දිහාවක යන්න කියලා කිව්වා. පින්වත්නි, ලෝභ, මසුරු, අන්ධ බාලයෝ මේ විදිහට අනුන් දන් දෙන වෙලාවේ මසුරුකම් කරලා අර කොසල් මහරජතුමාගේ අසදෘශ මහා දානේ දැකලා මසුරුකම් කරපු කාලසෙනඹියා වගේ නරකයේ ගිහින් උපදින මේ වෙලෙන්දා කල්පනා කරනවා මේ මිනිස්යාගේ ලෝභකමේ හැටියට පාරේ යන ගමන් මගේ කම්බිලි හංගන්න කියලා කියනවා. ඉතින් ඒ සාමණේරු දුන් දෙයක් ගන්නවා නම් මම තියෙන දෙයක් දෙනවා. නැත්නම් දෙන්නේ නැහැ. පේන්න තියෙද්දි නොදී ඉන්න එකක් ලැජ්ජාවට කාරණාවක්. ඒ නිසා මේ මිනිස්සයා මොකද කරන්නේ? මගේ දේ හංගලා තිබ්බත් වරදක් නැහැ මගේනේ මේව. ඒ නිසා හංගලා තිබ්බත් වරදක් නැහැ මේ කම්බිලි මේ අතර තිබිලා තියෙන බොහොම වටිනා කම්බිලි දෙකක්. ඒක ලක්ෂයක් විතර වටින කම්බිලියක් ලු එකක්. ඒක හංගලා තියන්න ඕනයි කියලා හිතලා වාටි දෙකකට ගැට ගහලා අර අනිත් කම්බිලි යටින් හංගලා තියෙනවා. සාමණේරයන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන මේ ස්ථානෙට පිණ්ඩපාත වැඩියා. වෙලෙන්දට මේ සාමණේරයන් වහන්සේව දැක්ක හැටි පුත්‍ර ස්නේහය ඇති වුණා. කම්බිලි නෙමෙයි හදවත උනත් දෙන්න හිතිච්ච බවක් තමයි පින්නතුනි අටුවාව පෙන්නලා දෙන්නේ. හදවත පවා දෙන්න තරමට පැහැදීමක් ඇති වෙනවා. අර හංගපු කම්බිලි දෙකක් අරගෙන පාමුල තියලා වැඳලා ඔබ වහන්සේ දුටු දහමෙන් මට සංග්‍රහ කරන්න කියලා ඉල්ලා හිටියා. එහෙම කියලා මේ මේ කම්බිලි අර ස්වාමීන් වහන්සේට පූජා කරන භික්ෂුන් වහන්සේලාට මේ හාමුදුරුවෝ මේ ලැබිච්ච කම්බිලි ලබලා දෙනවා. මේ පූජාවෙන් පස්සේ මේ සාමණේරයන් වහන්සේ ඔන්න ප්‍රසිද්ධ වෙනවා පින්නතුනි කවුරුත් උන්වහන්සේට කියන්නේ කම්බිලි දායක තිස්ස සාමණේරයන් වහන්සේ. කම්බිලි දායක තිස්සකේ නමින් තමයි උන්වහන්සේ ප්‍රසිද්ධ වුනේ. පින්වත්නි යම් තැනක මදක් දීමෙන් බොහොම පොඩි දෙයක් දීමෙන් බොහෝ බවට පත් වෙන බොහෝ දෙයක් දීමෙන් බහුතරයක් බවට පත් වෙන තැනක් තියෙනවද බුදු සසුන හැර වෙන තැනක් නැහැ පින්නතුනි. බුදු බුද්ධ ශාසනය හැර වෙන තැනක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනම මහණෙනි සම්බුද්ධ මේ යම් කාලයක මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ස්වල්ප දෙයක් දුන්නහම බොහෝ දෙයක් වෙනවද? හුඟක් දුන්නහම බහුතරයක් වෙනවද? මහණෙනි මේ භික්ෂු සංඝ තෙමේ ඒ වගේ භික්ෂූන් වහන්සේලාට යමක් ඒ විදිහට බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කළහම සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන භික්ෂු සංඝයාට යමක් පූජා කළාම ඒ වගේ ආනිසංස ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා ඒ භික්ෂු සංඝතෙම ඒ වගේ කියලා හිතම් දේශනා කරනවා. පින්වත්නි මේ කම්බිලිදායක තිස්ස සාමණේරයන් වහන්සේ මේ දෙව්රම් විහාරයේ මේ වැඩ වාසය කරනු. මේ වැඩ වාසය කරනකොට උන්වහන්සේගේ මේ ඥාති හිත මිත්‍රාදීන් ඇවිල්ලා නිතර මේ හාමුදුරුවොත් එක්ක කතා සංවාප ඊදිනු. මේ නිසා උන්වහන්සේට අදහසක් ඇති වෙනවා මම මෙතන ඉන්න නිසා මේගොල්ලෝ ඇවිල්ලා මාත් එක්ක කතා වේදෙනවා. මේ අය සමග මේ විදිහට ප්‍රමාද වීමෙන් මගේ බලාපොරොත්තු හොඳින් ඉෂ්ට කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කමඨහන් ඉගෙනගෙන ආරණ්‍යගත වෙන එක හොඳයි කියලා කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා රහත් භාවයේ දක්වාම භාවනා කමඨහන කියවගෙන ඉගෙනගෙන උන්වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේටත් වැඳලා සරියුත් මහරහතන් වහන්සේටත් වැඳලා පාත්‍ර සිවුරු අරගෙන විහාරයෙන් පිටත් වුණා. ළඟ තැනක හිටියොත් නෑදෑයෝ මාව කැඳවගෙන යන්න එනවා. මාව හොයාගෙන එනවා. ඒ නිසා යොදුන් 120ක් විතර ගෙවාගෙන ඈතටම උන්වහන්සේ වඩිනවා. තපෝ වනයේට වැඩම කරලා වැඩ වාසය කරන්න යදුණා. මේ ස්ථානයේ තව බොහෝ විස්තර අටුවාවේ පැහැදිලි කරලා තිබෙනවා. ඒ ගැන උනන්දුව දක්වන අපේ දායක පින්නතුන් ඒ ගැන තොරතුරු හොයාගෙන හොඳට කියවලා අවබෝධය ලබා ගන්න මහන්සි ගන්න ඕන. දැන් මේ සාමණේරයන් වහන්සේ වනවාසික තිස්ස කියන නමින් දැන් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. තිස්ස හාමුදුරුවෝ දැන් මේ වනේ වාසය කරමින් උන්වහන්සේගේ ප්‍රතිපදාව ආරක්ෂා කරගෙන යනවා. මිනිස් උන්වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ වනවාසික තිස්ස කියලා බින්නතිනේ. මුලින්ම තිස්ස කියන නම තිබුණා. ඊළඟට පිණ්ඩපාද දායක තිස්ස වුණා. ඊළඟට පින්නතුනි කම්බිලි දායක තිස්ස බවට පත් වුණා. දැන් වනවාසික තිස්ස කියන මේ නමින් තමයි ප්‍රසිද්ධ වෙලා තින්නේ. අවුරුදු 7ක් විතර ඇතුළත උන්වහන්සේට මේ නම් හතරම ලැබෙනවා. මිනිස්සු බොහෝම සතුටින් දානේ පිළිගන්වනවා. මේ වනවාසික තිස්ස හාමුදුරුවන්ට වන්දනා කරනවා. එහෙම කළාම පින්නතුනි මේ සාමණේරයන් වහන්සේ අර හැමෝටම සැපවත් වේවා දුකින් මිදේවා කියලා ආශිර්වාද කරනවා. මේ ගමේ මිනිස්සු බොහෝම ගෞරවයෙන් මේ තුන් මාසයෙන් මෙහි වැඩ ඉන්න කියලා උන්වහන්සේට ආරාධනා කරනවා. එතකොට අපිට මේ තුන් සරණේ පිහිටලා පන්සිල් සමාදන් වෙලා මාසේ මේ පොහෝ දිනේට බොහොම හොඳට මේ පොහේ හතරෙම පෙහෙවා සමාදන් වෙලා බොහෝම පින් රැස් කරගන්න පුළුවන් ස්වාමීනි. ඒ නිසා මෙහි වැඩ ඉන්න කියලා හිට මේ දායකකාරකාරින් උන්වහන්සේට ආරාධනා කරනවා. සාමණේරයන් වහන්සේත් මේ මිනිස්සුන්ට සිද්ධ වෙන මේ යහපත උපකාරය ගැන හිතලා මේ කල්පනා කරලා පොරොන්දු වෙනවා මම මේ ගමේම වැඩ ඉන්නවා කියලා හිතන. ඒ ගොපරොන්දු වෙලා ඒ ගමෙන් පිණ්ඩපාතේ හැසිරෙමින් වැඩ වඳින වඳින හැම වෙලෙම උන්වහන්සේ මොකද කියන්නේ සුවපත් වේවා දුකින් මිදෙත්වා කියන පද දෙක කියලා වඩිනු මිනිසු දානි පූජා කරලා ළඟට ඇවිල්ලා নমස්කාර කළාම සුවපත් වේවා දුකින් මිදෙත්වා කියන මේ පද දෙක සඳහන් කරනවා මේ අතරතුරේ පින්නතුනේ උන්වහන්සේ හොඳට මහාන්සි වෙලා අර බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත් කමඨහන දියුණු කළා. දියුණු කළා මේ සාමණේරයන් වහන්සේ සිව් පිළිසිඹියාපත් මහරහත් භාවයටපත් වෙනවා. තුන් මාසේ අවසන් වුණාම පවාරණින් පස්සේ මේ තමන්ගේ උපාධ්‍යායන් වහන්සේ ඒ කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ හම්බ වෙන්න ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගැන හිම කල්පනා කළා. එහෙම කල්පනා කරමින් මුන්වහන්සේ දැන් අර විදිහට අර තපෝ වනේ වාසය කරන රහත් භාවයටපත් වෙලා. සරියුත් මහ රහතන් වහන්සේ කල්පනා කළා මේ සාමණේරයන් වහන්සේව බලන්න යන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා දැනුම් දුන්නා මම මේ තිස්ස සාමණේරයන් වහන්සේ ඉන්න තැනට යන්න හදන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ඇරියොත් මාහිමියන්ට දැනුම් දෙනවා හොඳයි සාරිපුත්‍රේනි ගිහින් එන්න කියලා හිටා. අවසර දුන්නා. එහෙම අවසර ලබාගෙන සරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේගේ පිරිවර 500ක් භික්ෂූන් වහන්සේලා එකතු කරගෙන වඩින අතරතුරේදී මුණ ගැහෙනවා මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේට දැනුම් දෙනවා අපි මේ තිස්ස සාමණේරයන් වහන්සේ ඉන්න ප්‍රදේශයට යනවා. මුගලන් මහරහතන් වහන්සේ සඳහන් කරනවා මාත් එන්නම්. උන්වහන්සේ තමන්ගේ 500ක් පිරිස එකතු කරගෙන මේ ගමනට එකතු වෙනවා. මේ බව දැනගන්නවා පින්නතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවක පිරිසත් එක්ක මේ බව දැනගන්නවා අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ පිරිසත් එක්ක එකතු වෙනවා මේ ගමනට. උපාලි මහරහතන් වහන්සේ පුන්නමහරහතන් වහන්සේ ආදී මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ බව දැනගෙන මේ ගමනට එකතු වෙන තම තමන්ගේ ශ්‍රාවක පිරිසත් එක්ක මේ ශ්‍රාවක පිරිස පිරිවරාගෙන 40000ක් භික්ෂූන් වහන්සේලා පින්නතුනි මේ ගමනට පිටත් වෙනවා. අර තිස්ස සාමණේරයන් වහන්සේ බලන්න වඩිනු. මේ මහා මග මේ මහා සංඝ පිරිස 120ක් දුර ගව්ව ගෙවාගෙන පින්නතුනි 120ක් මේ දුර ගෙවාගෙන ගව් 120ක් දුර ගෙවාගෙන මේ ගොදුරු ගමට වැඩම කළා. සාමණේරයන් වහන්සේට උපස්ථාන කරන මේ ගම්වාසීන්ගෙන් තොරතුරු ඇහුවා සරියුත් මහරහතන් වහන්සේ මේ තිස්ස තෙරුන් වහන්සේ ඉන්නේ කොහෙද කියලා හිතා. ඉතින් මිනිස්සු ඉක්මනට ඔබ වහන්සේලා මේ කවුද කියලා හිතා විමසනවා. සරියුත් මහරහතන් වහන්සේ දැනුම් දෙනවා අපි මේ සාමණේරයන් වහන්සේව හම්බ වෙන්න ආවි කියලා එකක් දැනුම් දුන්නා. උඹලාගේ ගමේ වැඩ ඉන්න සාමණේරයන් වහන්සේ හම්බ වෙන්න ආවි. මේ ගම්වාසී උපාසක පිරිස පින්වත්නි සරියුත් මහරහතන් වහන්සේ ආදී මහරහතන් වහන්සේලාව අඳුනගෙන මහා වීරයෙන් උත්සාහයෙන් මේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාට උපස්ථාන කරනවා. උපාසකවරු දන් මේ ගෙනල්ලා පූජා කළා ඒ දන් දුන්න දානේ උන්වහන්සේලා බාරගත්තා මේ දායකයෝ කියනවා ස්වාමින් වහන්සේලාට අද මේ බණ අහන දවස කියලා. එතකොට මීට පෙර බණ අහන්න හම්බුනේ නැද්ද කියලා හිටන් සරියුත් මහරහතන් වහන්සේ විමසනවා. එතකොට අර සාමණේරයන් වහන්සේට දැනුම් දෙනවා සරියුත් මහරහතන් වහන්සේ එහෙනම් පහන් දල්වන්න බණ ඇසීමට කාලය කියලා කාලഘോഷාව කරන්න සරියුත් මහරහතන් වහන්සේ තිස්සහාම්දුරුවන්ට ඒ විදිහට උපදෙස් දුන්නා. ඒ වගේම උපාසකවරුන්ට කියනොත් මේ තිස්සහාම්දුරුවන්ට දැනුම් දෙනවා මේ උපාසකවරු බණ අහන්න කැමැති කියනෝ බණ කියන්න කියලා. එතකොට අර උපාසකවරු නැගිටලා කියනවා සරියුත් මහරහතන් වහන්සේට මේ අපේ ආර්යයන් වහන්සේ ඒ කියන්නේ අර තිස්ස සාමණේරයන් වහන්සේ සුවපත් වේවා දුකින් මිදෙත්වා කියන එක විතරයි දන්නේ. වෙන ධර්මයක් දන්නේ නැහැ. වෙන ධර්ම කතිකයෙකුට කියන්න ස්වාමීනි බණ කියන්න කියලා හිටන් දායකයෝ දැනුම් දෙනවා. සාමණේර මහරහ මේ ස්වාමීන්ද්‍රයෝ සාමණේර වශයෙන් හිටියට දැන් රහතන් වහන්සේ නම. ඉතින් රහත් භාවයටපත් වුණාට උන්වහන්සේ ධර්ම දේශනා පවත්වලා නැහැ. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ සාමණේරයන් වහන්සේට කිව්වා සුවපත් වෙන්නේ කොහොමද? දුකින් මිදෙන්නේ කොහොමද කියලා මේ දායකයන්ට කියලා දෙන්න කියලා පින්නතුනි. මේ සාමණේරයන් වහන්සේ පින්වත්නි මහා වැස්සක් වහිනවා වගේ අටුවාව පැහැදිලි කරලා දෙන්නේ. මහා වැස්සක් වහිනවා වගේ මේ ධර්ම දේශනාව පවත්වනවා. රහත් බවට පත්වෙච්ච තැනැත්තාට සැප ඇති වෙනවා. එතුමාව දුකින් මිදෙනවා. අනිත් අය ජාත්‍යාදී දුකින්, නිරේ දුකින් මිදෙන්නේ නැහැ කියලා පැහැදිලි කරනවා. උන්වහන්සේ ඊළඟට සරියුත් මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි බොහෝම මිහිරි ලෙස මේ මිහිරි සරභඤ්ඤ දේශනාව දේශනා කරන්න කියනවා. මේ මිහිරි සරභඤ්ඤ දේශනාව බොහෝම පැහැදිලිව මිහිරි ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන් ආකාරයට කරව මේ දේශනාව අහලා පින්වත්නි මිනිස්සු මෙතන හිටපු අය දෙකට බෙදෙනවා. මෙච්චර කාලයක් මෙහෙම බණ ටිකක් කියන්නේ නැතුව හිටියන්නේ මේ ස්වාමින් වහන්සේ බලන්නකෝ අපේ දායකත්වොත් එහෙම කල්පනා කරන අවස්ථා තියෙනවා. මෙච්චර කාලයක් මේ විදිහට බණ ටිකක් කියන්නේ නැතුව හිටියානේ කියලා එක පිරිසක් පැත්තකට ගියා. ඒ වගේම තව පිරිසක් අනේ දැන් අපිට මහා ලාභයක් ලැබුණා. ඊටාම උතුම් ආකාරයට ධර්මයේ දන්න ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි අපිට ලැබිලා තියෙන්නේ. අපිට මහා ලාභයක් ලැබුණා. දැන් අපිට ළඟ ඉඳගෙනම බණ අහන්න පුළුවන් කියලා හිතන් ඒගොල්ලෝ සතුටු වුණා. පිරිසක් අර විදිහට මෙච්චර කාලයක් මේ ධර්මයේ දැනගෙන ඉඳලා අපිට දේශනා කළේ නෑනි කිව්වේ නෑනි මේ සුවපත් වේවා දුකින් මිදෙත්වා කියලා කිව්වා මිසක් මෙහෙම දෙයක් දේශනා කළේ නෑනි කියලා හිත නරක කරගත්තා. අනිත් අය හරිම සතුටටපත් වුණා. දැන් ඉතින් අපිට ළඟ ඉඳගෙනම බණ අහන්න පුළුවන් නේ කියලා බෙදුණා. පින්වත්නි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අලුයම් කාලේ ලෝකෙ දිහා බලනකොට දැක්ක මේ වනවාසික තිස්ස තෙරුන් වහන්සේට උපස්ථාන කරන දායකයන්ව උපාසකවරු සමහර අය සතුටු වෙලා ඉන්නවා දැක්ක. සමහර අය කිපිලා තරහෙන් ඉන්න බව දැක්ක පින්නතුනි. සාමණේරයන් වහන්සේ ගැන කිපිච්ච අය නිරේට යනවා. ඒ නිසා මම එතෙන්ට යන්න ඕන. එතකොට හැමෝම මෙත්සිට ඇති කරගෙන දුකින් මිදෙනු. බුදුරජාණන් වහන්සේ මේ අය ගැන කරුණාවෙන් මේ තිස්ස මහරහතන් වහන්සේ වැඩ ඉන්න ස්ථාන වඩින්න තීරණය කළා පින්නතිලු. බුදුරජාණන් වහන්සේ ගමට වැඩිය. මිනිස්සුන්ට හරීම සතුටුයි. පුදුමයෙන් පින්නතුනි උපස්ථාන සූදානම් කළා. බුදුරජාණන් වහන්සේ මිනිස් ඇපුපස්ථාන කරලා දම්පහම් පූජා කළාට පස්සේ අනුමෝදනා බණ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි ඔබලාට මේ ගම්වාසී දායක පින්නතුන්ට මහා ලාභයක් ලැබුණා. ඔබලාට මහා ලාභයක් ලැබිලා තියෙන්නේ. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා දැකීමේ අවස්ථාව උදා වුණා. මේ ස්ථානයේ මේ වැඩම කරලා තියෙන 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ අවස්ථාව ලැබුණා. ඒ වගේම මමත්තාවේ ඔබලාගේ කුලූපග සාමණේරයන් වහන්සේ නිසා බුදුහාඳුරු දේශනා කරනවා මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩම කළේ ඔබලාගේ මේ ආරාමේ වැඩ ඉන්න තිස්ස සාමණේරයන් වහන්සේ නිසා කියලා හිතන් පැහැදිලි කරනවා. බුදුහාමුදුරුව දකින්නක් ඒ නිසා ඔබලාට අවස්ථාව ලැබුණා. ඒකත් කාලෙකින් ලැබෙන අවස්ථාවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අර කිපිච්ච අය, තරහ ගියාය, හිත නරක කරගත් අය, සාමණේරයන් වහන්සේ පිළිබඳ අප්‍රසාදය ඇති කරගත් අයත් පින්නතනේ හරීම සතුටටපත් වුණා. පැහැදිච්ච අය තව තවත් වඩ වඩා පැහැදීමටපත් වුණා. මහා ප්‍රසාදයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රදේශයේ කොහොමද කියලා තොරතුරු විමසමින් සාමණේරයන් වහන්සේ සමග වඩින්න පටන් ගත්තා. මේ ප්‍රදේශයේ තොරතුරු කොහොමද කියලා අර විමසමින් සාමණේරයන් වහන්සේ වැඩ හිටියේ ඒ ස්ථානෙන් තිබිච්ච පර්වත මුදුනට වැඩම කරන පර්වත මුදුනක තමයි මේ සාමණේරයන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. එතනට වැඩම කළාට පස්සේ මුහුද හොඳට පේනවා කියලා බණ පොතේ විස්තර කරනවා. ඉතින් මේ මුහුද දැකලා බුදුරජාණන් වහන්සේ තිස්ස සාමණේරයන් වහන්සේ උන්වහන්සේ දැන් රහතන් වහන්සේ නමක්. උන්වහන්සේගෙන් අහනවා මේ පර්වත මුදුනට හාම මොකක්ද මේ ඔබ වහන්සේට දකින්න ලැබුණේ? ස්වාමීනි මුහුද පේනවා. මට මුහුද දකින්න ලැබුණා කියලා. ඒක දැකලා ඔබ වහන්සේට මොකද්ද සිතුනේ කියලා හිතන් විමසනවා. එතකොට සඳහන් කරනවා පින්වත්නි ඒ අවස්ථාවේදී මට මේ විදිහට මේ දුකටපත් වෙච්ච අවස්ථා ගැන මං අඬපු අවස්ථා මේ සසරේ කඳුළු වගුරුපු අවස්ථා ඒ සාගරයේ ජලයට වඩා වැඩි කියලා මට හිතුණා. තිස්ස බොහොම හොඳයි කියලා හිතාන් බුදුහාම සඳහන් කරනවා. ඒ සත්වයන් දුකටපත් වෙච්ච අවස්ථාවල වැගුරුපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා දේශනා කරනවා. බුදුහාඳුරෝ දේශනා කරනවා මේ සතර මහා සාගරයේ ජලය ටිකයි දුකින් පෙළෙන අය අඬා වැටි හෙළපු කඳුළු ඊටත් වැඩි කියලා. මේවා දකිමින් දැනගෙන මිනිස්සු ඉන්න ලෝකේ මේ පමා වෙන්නේ ඇයි? නවතින්නේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේ විමසනවා මෙතෙන්දී. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරුවන් වහන්සේගෙන් අහනවා මේ කොතනද දැන් ඔබ වහන්සේ වැඩ ඉන්නේ? පර්වතයේ කිව්වා. ඔබ ඒ ගැන මොකක්ද හිතුවේ? සසරදී මේ ස්ථානයේදී මම මැරිලා කී සැරයක් ශාරීරියේ දවන්නේ නැද්ද මෙතෙන්? බොහොම හොඳයි සාමණේර. මේ සත්වයන් මහ පොළොවේ නොමරුණු තැනක් නම් නැත්තේමය කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි තමයි උපසාල්හක කියන ජාතකයේ දේශනා කරන්නේ. පොළවේ ශරීරයේ දමලා මැරෙන සත්වයන් අතරේ නොමරුණු ප්‍රදේශයක් මේ ප්‍රදේශයක් අපිට ප්‍රදේශයක මැරෙන්න අවස්ථාව හම්බෙන්නේ නැහැ කියලා මෙතෙන්දි තමයි දේශනා කරන්නේ. ඊළාට මේ ආනන්ද හාමුදුරුව නොමරුණු ප්‍රදේශවල ප්‍රදේශයක පිරිනිවන් පානවා කියන එකත් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනි. එහෙන් පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පැහැදිලි කරලා දෙනවා අපි හැම කෙනෙක්ම බොහෝම හොඳින් අපේ ජීවිතයේ ධර්මානුකූලව ගත කරගන්න ඕනා කියන එක පැහැදිලි කරලා දෙනවා. මේ ලාභ ලබන එක එකක්. ඒ වගේම නිවනට යන එක තව එකක්. මේක නියමාකාරයෙන් දැනගන්න මේ සම්බුදු ශාසන සම්බුද්ධ ශාසනයේ හොඳ ශ්‍රාවකෙක්. ඒ ඇත්තෝ මේ සත්කාර සම්මාන වලට කැමති වෙන්නේ විවේක සෝයේ තමයි හුඟා කැමති වෙන්නේ කියලා ඊටන් පැහැදිලි කරලා දෙනවා. පැහැදිලි කරලා මෙතෙන්දී බුදුහාමුදුරුව අපිට පැහැදිලි කරලා දෙනවා මේ කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය ගැන තොරතුරු පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ කාය විවේකයේ ගැන කල්පනා කළොත් එහෙම නොඑක ආකාරයෙන් කාම සම්පත් වලට හිත යෙදෙනවා. නෛෂ් කර්මයේ ඇලුණු අයට පුළුවන් හිත දියුණු කරගන්න, චිත්ත විවේකී ඇති කරගන්න. ඒ වගේම උපදි විවේකී ලැබපු අය, නිර්පොදි වෙච්ච අය මේ පුජ්‍යලයන්ට මේ සංස්කාර රහිත වූවන්ට නිවන තමයි ඉතා වටින්නේ. මේ ත්‍රිවිධ විවේකේ වඩන්න. ඒකෙන් වෘද්ධියට පැමිණෙන්න. පැමිණලා වාසය කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේ දේශනාව අහලා බොහෝ දෙනා පින්නතුනි සෝවාන් ආදී මාර්ගඵල ආબોධයටපත් වුණා. මේ දායක පින්නතුනුත් මේ ධර්ම මාර්ගයේ අනුගමනය කොට මෙලව ජීවිතය සැපවත් කරගෙන පරලෝ ජීවිතය සැපවත් කරගෙන ඒ සඳහා කටයුතු කරන්න අදිෂ්ඨාන කරගන්නට ඕන. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං ධර්ම දේශනයේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරාධිපති පන්නේපිටිය ධර්මපාල විද්‍යාලයේ සහකාර විදුහල්පති අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ පූජ්‍යපාද තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු 2025 නව වසරේදී සියවස අභියස සිටින අභිමානනීය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ධර්මදේශනයක දායකත්වයෙන් කටයුතු කරන්න කතා කරන්න අපිට අපේ දුරකථන අංකය 0112 69 71 40